ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධං අතීතාච යේච බුද්ධං අනාගතා පච්චුම්පන්නාච යේ බුද්ධං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්චවංජේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුද්දේයෝ කලිතෝ දෝසෝ බුන්දෝ කමතුතං මමං සාදු සාදු සාදු ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අක්ඛාලිකෝ ඒහි පස්සිකෝ මොපනයිකෝ පච්චත්තං වේදිතං භෝ විඤ්ඤුහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මාං අතීතාච යේච ධම්මාං අනාගතා පච්චුම්පන්නාච යේ ධම්මාං අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේයං ධම්මං චතිවිදං වරං ධම්මේ යෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතුතං මමං සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටි පන්නෝ භගවකෝ සාවක සංගෝ ඥායපටි පන්නෝ භගවකෝ සාවක සංගෝ සාමීචි පටි පන්නෝ භගවතෝ සාවක සංගෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේ ඒච සංඝාතීතාච ඒච සංඝං අනංගතා පච්චුම්පන්නාච ඒ සංඝං අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංගංචති විදෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං සාදු සාදු සාදු